ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරය රාජගිරිය ශ්‍රී සුධර්මාරාම යන විහාරයන්හි උභය විහාරාධිපති නුගේගොඩ ගංගොඩවිල සුබද්‍රාරාම විද්‍යායතන පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං සුපවසතෝ මිත්තං කිං සුමිත්තං සකේ ගරේ කිංසු මිත්තං අත්තජාතස්ස කිංසු මිත්තං සම්පරායිකාන්ති සත්තෝ පවසතෝ මිත්තං මාතා මිත්තං සකේ ගරේ සහායෝ අත්තජාතස්ස හෝති මිත්තං පුනප්පුනං සයං කතානි පුඤ්ඤානි තං මිත්තං සම්පරායිකන්ති වස්නවන්ත ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද මේ ධර්මානුශාසනාව වෙනුවෙන් මා මාතෘකා කළේ සංයුක්ත නිකායේ සඝාතක වග්ගයේ මිත්‍ත සූත්‍රයට අයිති පාඩයක්. දෙවි කෙනෙක් සහ ලෝතර බුදුරජාණන් වහන්සේ අතරත ඇතිවෙන සංවාදයක් මුලින් මා මාතෘකා කළ ගාථාවෙන් ප්‍රකට කළා. දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ හමුවට වෙලාවක් වෙන් වෙලා තිබුණා. ඒ තමයි මධ්‍යම රාත්‍රිය. උන්වහන්සේ වැඩ ඉන්න හාත්පස ඒකාලෝක කරමින් දෙවිවරු බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා Tamanගේ සිත් තුළ තිබිච්ච විවිධ ප්‍රශ්න විවිධ දැනගත යුතු කාරණා විමසනවා. සත්තා දේව මනුස්සාන නවරහාදී බුදුගුණ අතරත හමු වෙන වටිනා බුදුගුණයක්. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූවරයා වන්නේ මිනිස්සුන්ට පමණක් නෙවෙයි. දෙවියන් සහිත මිනිසුන්ට. එහෙනම් මනුස්ස ලෝකේටත් දිව්‍ය ලෝකේටත් එක වගේම වැඩම කරවමින් විතක බුදුහාරු බණ කිව්වා. විතක දෙවිවරු බුදුහාමුදුර හොයාගෙන ආවා. ඒ ඒ විවිධ කරුණු කාරණා විමසා දැන ගැනීම වෙනුවෙන් එදා බුදුරජාණන් වහන්සේ වෙතට පැමුණුණු මෙම දෙවියා විමසනු ලබන්නේ ප්‍රශ්න කීපයක්. කිංසු පවසතෝ මිත්තං දුරබැහැරක ඈතක වසන කෙනෙකුට මිත්‍යා බවට පත් වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුරක් තිබුණා. සත්තෝ පවසතෝ මිත්තං දුර බැහැර ඉන්න කෙනෙකුට ਉਹ වඩා සමීපතම මිත්‍රයා වන්නේ ඒ කාලයේ හැටියට තවලම ඒ තවත් හැඳින්නුවා සාත්තුව කියන්නේ ගමනා ගමනය සඳහා අවශ්‍ය කරන්නේ යාන වාහනයක් දුර බැහැරක ඈතක අපට පයින් යන්න බෑ දුර බැහැරකට ගමන් කරන්න අවශ්‍ය කරන්නේ රටයක් වාහනයක් දැන් ඒ තමයි ළඟම මිතුරා වන්නේ ඒ දුර බැහැරට ගමන් කරන්න කිං සුමිත්තං සකීගලේ දෙවිය අහනවා බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන Tamanගේ නිවහන තුලදී මිත්‍රයා බවට පත් වෙන්නේ කවුද? උන්වහන්සේ ළඟ පිළිතුරක් තිබුණා. මාතා මිත්තං සකීගලය. තමන්ගේ සිය නිවහන තුළ වන වටිනාම මිතුරන් බවට පත්වන්නේ. තමන්ගේ ආදරණීය මව ආදරණීය පියා නම් දෙමව්පියන් තමයි මාතා මිත්තං සකීගරේ. තමන් ජීවත් වෙන නිවහන තුළ හොඳම මිතුරා මිතුරිය. ඊළඟට අහනවා කිංසු මිත්තං අත්තජාතස්ස බුදුරජාණන් වහන්සේ බොහෝ කටයුතු ඇති අයට කටයුතු බහුල කෙනෙකුට මිත්‍රයා බවට පත්වන්නේ කවුද? සහායෝ අත්ජාතස. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කටයුතු බහුල කෙනෙකුට. කාර්ය බහුල කෙනෙකුට Taman ආශ්‍රය නිස්සය කරන යාළුවෝ ඒ අය තමයි හොඳම මිතුරා බවට පත්වන්නේ. තනියෙන් වැඩ කරගන්න බෑ. සහායකයෝ අවශ්‍යයි. යාළුවෝ අවශ්‍යයි. සහායෝ අත්ජාතස. කටයුතු බහුල වෙනකොට හොඳ සත්පුරුෂීන්ගේ එකතුවක් වටිනා වටිනා අයගේ එකතුවක් අවශ්‍යයි ඒ කටයුතු සාර්ථක කරගන්න. ඊළඟට අහනවා කිං මිත්තං සම්පරායිකන්ති හෝති මිත්තං පුනප්පුනං සයං කතානි පුඤ්ඤානි Taman එක්ක ඉන්න මිතුරා යහලුවා නැවත නැවත Tamanගේ කාර්යයන්ට අවශ්‍ය උදව් කරනවා ඒක තමයි ලොකුම සහාය සයන් කතානි පුඤ්ඤානි එහෙනම් පරලෝක මිත්‍රයා කවුද කියලා අහුවාම ඒට ලබල දුන්නු පිළිතුර තමයි තමා විසින් කරගන්නා ලද පින කුසලය එහෙනම් තමන් කරන පින තමන් කරන හොඳ වැඩය තමන් කරන කුසලය තමාට ඉන්න හොඳම මිතුරා හොඳම ඊහළුවා මිත්තං මිත්තං සම්පරායකන්තේ මෙන්න මේ විදියට ලෝතර බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ සගතක වග්ගයේ මිත්‍ය සූත්‍රය තුලින් පෙන්눔 කරනවා ඈත දුර බැහැරක වාසය කරන කෙනාට මිත්‍රයා කවුද? ඒ මිතුරා තමයි යාන වාහන රථය. ඊළඟට විමසනවා සිය ගෙයි ඉන්න හමු වෙන මිතුරා කවුද? ඒ තමයි තමන්ගේ ආදරණීය දෙමාපියවරු. කටයුතු බහුල වුණාම ඒ කටයුතු සාර්ථක කරගන්න නම් තමන්ට කවුද අවශ්‍ය කරන්නේ? මිතුරෙක් අවශ්‍ය කරන්නේ කවුද? ඒ ඉන්න හොඳම මිතුරා තමයි සහායෝ අත්ජාතස්ස හෝති මිත්තං පුනප්පුනං නැවත නැවත තමන්ට උදව් කරන ඒ කල්යාණ මිතුරා යාළුවා දක්ෂේක. ඒ වගේම විමසනවා කිං මිත්තං සම්පරායතන්තේ. තමන්ට පරලෝ වශයෙන් පිහිටවන මිතුරා කවුද? සයන් කතානි පුඤ්ඤානි තං මිත්තං සම්පරායකන්තේ. තමා විසින්ම කරගන්නා ලද උදාර කුසල ශක්තිය තමයි තමන්ට මෙලවටත් පරලොවටත් පිහිටවන වටිනා උතුම් මිතුරා බවට පත්වන්නේ. මෙන්න මේ සංවාදය මෙන්න මේ සාකච්ඡාව එදා බුදුරජාණන් වහන්සේ දෙවියාට ලබා දුණු පිළිතුරුත් එක්ක මනවින් ප්‍රකට කරන වාසනාවන්ත වටිනා කාරණා සමූහයක් අපේ ජීවිතවල දෛනික ජීවිතයේ සාර්ථකත්වයට ඒ වගේම අපේ ජීවිත ලස්සන කර ගැනීම වෙනුවෙන් සාර්ථක කර ගැනීම වෙනුවෙන් පරලෝව වශයෙන් පිහිට වෙතත් නැත් දෙලව සුගතියට අපි ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් හේතු ආසනාවන්ත වන උත්තම කරුණ රාශියක මේ සූත්‍රය තුලගෙන හරපාන්නේ මිනිස්යා කියලා කියන්නේ මනසින් උසස් බව නිසා. මනුෂ්‍යයා සෑම තැනකදීම තමන්ගේ මනස උසස් විදියටද පරිහරණය කරන්නේ. අපි නැමත අප දෙසම හැරී බලන්න ඕන. අවබෝධයෙන් යුක්තව බලන්න ඕන. අන්ධ භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති. සකුන්තෝ ජාල මුත්තෝව අප්පසග්ගාය ගච්ඡති. මේ භව දුක අපට පෙනෙනවා මුලින් මා සඳහන් කළ හැටියට බරපතල රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය සුවපත් කර ගැනීම වෙනුවෙන් බුද්ධිමත් අවබෝධයෙන් යුක්තවයි ගත යුතු හැම පියවරක්ම අපි ගන්න ඕන. අන්ධ භූතෝ අයං ලෝකෝ. ලෝකේ ජීවත් වෙන බහුල පිරිසක් පින්නතුනි ලෝකයේ ගැන නිවැරදි වැටහීමකින්ද කටයුතු කරන්නේ. ලෝකයට අපේ අවධානය යොමු විය යුතු පවතිනවා. අපි ජීවත් වෙන රටට මනා වැටහීමකින් අපි අවධානය යොමු වෙන්න ඕන. ඊටත් වැඩි හොඳ අවබෝධයක් ලෝකයේම ගැන දැනගන්න පුළුවන්කම තියෙනවා බුද්ධිමත් අවබෝධයකින් බලන කෙනෙකුට. ලෝකේ ජීවත් වෙන බහුල දෙනා සැබෑ ස්වභාවයේ නොදකින බව කරන කියන ක්‍රියාකාරකම් මගින් පෙනෙනවා අපට. හරියට සමහර කෙනෙක් ජීවත් වන්නේ අන්ධ දැස නොපෙනෙන අය හැටියට. අතලොක්සක් දිනෙක් පමණයි ප්‍රඥාව නැමැති ආලෝකයෙන් ප්‍රතිඵල ලබන්නේ. ඒ තුල සමහරු ඒ ආලෝකය ගන්න එක හැකින්. දැසක් විවෘත කළා ආලෝකය ලබාගෙන ලෝකයේ දෙස බැලිය හැකිව පවතිනා. සමහරු අන්ධ බවට පත් වෙලා සමහරු එක ඇසක් පමණක් පෙනෙන අය හැටියට වැඩ කරනවා. හැබැයි ඒ අතරත බුද්ධිමත් අවබෝධයෙන් යුක්තව කටයුතු කරන කෙනා අතලොස්සක් පමණ දිනේ ටික දිනේ මේ ප්‍රඥාව නැමැති ආලෝකයේ තුලින් ලෝකේ නියම ස්වභාවය දකිනවා. ඒක හරියට උපමාවකින් කියනවා. සකුන්තෝ ජාලමුත්තෝව අපොස්සග්ගහයගත්තති. හරියට දැලෙන් මිදුණු කුරුල්ලන් වගේ. ඒ දැලෙන් මිදිලා විමුක්තිය කරා ගමන් කරන්නේ. බොහොම ටිකයි. විමුක්තිය කරා සියල්ලෝම ගමන් කරන ස්වභාවයක් අපට පෙනෙන්නේ නැහැ. අපේ ජීවිතවල විමුක්තිය මෙලවදිමත් ලැබිය හැකියි. මෙලවදි බැරි නම් දෙවනි භවයකදී. තුන්වෙනි භවයකදී. ඒක නිවන් දක්නා ಜಾති දක්වා දිගින් දිගටම Tamanගේ අවබෝධයන් අනුවයි ඒ ස්වභාවයන් දරා ගන්න පුළුවන් වෙන්නේ අවබෝධ කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්වත්නි අප ජීවත් වෙන්නේ මේ භවයේ තුල අවුරුදු 100කටත් වඩා අවුරුදු 100කටත් වඩා අඩු ආයු කාලයක්. අපි ජීවිත ගත කරන්නේ බොහොම කෙටි කාලයක්. අල්පායුෂ්කයි අපේ ජීවිතය. ඒ අල්පායුෂ්ක වූ ජීවිතේනොත් මට බොහෝ කාලයක් කාර්යයන්හි නිරත නොවන ආකාරයෙන් ගත වෙනවා. මෞකුස ජීවත් වෙන කාලේ මෞකුසින් ලෝකෙට බිහි වෙලා ගත කරන කුඩා දහර කාලේ ලෙඩ වුණාම ලෙඩ වෙච්ච කාලේ වයෝවෘද්ධ ස්වභාවයටපත් වුණාම ලෙඩ ඇඳ මත වයෝවෘද්ධව මේ අතපය වාරු නැතුව ගත කරන කාලේ ඒ අරගෙන බැලුවාම අපි ජීවත් වෙන කාලයලුත් කොච්චර දිගු කාලයක් කාර්ය විරහිතව නිවැරදිව කාර්යයක් කරගත නොහැකිව ගත කරනවාද ඒ අතින් පින්වත්නි අපමණාසී කල්පනාවකින් දක්ෂතා හැකියාවන් සහිතව අපේ ජීවිතවල ගත වෙන කාලය බොහෝම කෙටි බොහෝම අල්ප සල්ප කාලයක් ඒ නිසා පමානෝවේ අප්‍රමාදීව වටිනා විදියට අපේ ජීවිත මෙහෙවාගෙන ක්‍රියා කිරීමට අපේ බුද්ධිමත් විය යුතුයි. මා සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙන්නේ අනුසෝතගාමී පුජ්‍යලයා පටිසෝතගාමී කිරීමටයි කියලා. චක්කුසෝත ගාන, ජීවහා කාය මන මේ ඉන්ද්‍රිය පද්ධතිය නිරන්තරයෙන් පු탁ජන ස්වභාවයත් එක්ක අනුසෝතගාමී පැත්තට පෙරලනවා අපි. මේවයි යථා ස්වභාවය මනමින් ගමන් දැනගෙන මනමින් අවබෝධ කරගෙන සත්‍ය දෙසට නැඹුරු කර ගැනීමට ක්‍රියා කිරීමම තමයි පටිසෝතගාමී පිළිවෙල කියලා මා මතක් කළේ. එසේනම් ඒ නිවැරදි මඟ ගමන් කරනකොට අගතිගාමී නොවු ජීවිත ගත කරන්න අපි නිරන්තරයෙන් උනන්දු වෙන්න ඕන. අන්තගාමීව අගතිගාමීව කවදාවත් විමුක්තියක් ලබන්න බෑ. ඒක බුද්ධ කාලයේදී මනවින් පෙන්නවා අන්ත දෙකක් තිබුණා. ඒ අන්ත දෙකම බුදුහාම ප්‍රතික්ෂේප කළා. අන්තයකට ගිහිල්ලා කවදාවත් සත්‍ය දකින්න බැරි බව පෙන්නවා. කාමසුකල්ලි කාණු යෝග අත්තිකල මතාණු යෝග. ඒ වගේම ඇත නැත කියලා අන්ත තිබුණා. ශාස්ත්‍රවාද, උච්ඡේදවාද. ඒ කිසිඳු අන්තයකට නොගොස් අලුත් මඟ අවබෝධ කිරීම වෙනුවෙන් තමයි ඔය සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරාගෙන ආවේ. ආ ගමන් මඟ තුල විවිධ අත්දැකීම් වලට මුහුණ දුන්නා. විවිධ ගුරුවරු හමු වුණා. විවිධ පිරිස් හමු වුණා. හැබැයි ඒ සෑම කෙනෙක් වෙතින්ම ලැබිය හැකි යම් ස්වභාවයක් තිබුණා. Taman හොයාගෙන යන විමුක්තියේ කිසිඳු තැනක නැති නිසා තමයි මජ්ක්‍ධිමා පටිපදා අලුත් මඟ අවබෝධ කරගන්නේ. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒ මැදුම් පිළිවෙතින් තමයි ආර්ය ගමන් මඟ තුල විමුක්තිය උදා කරගන්නේ. පින්නතුනි අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. පැවිදිව හිටියත් ගිහිව හිටියත් නියම ශ්‍රාවකයා ව්‍යක්ත විනීත විසරද බහුශෘත ධර්මදර ධම්මානුධම්ම පටිපන්න වටිනා ශ්‍රාවකෙක් බවට පත් වෙන්න නම් මේ ධර්මයන් ප්‍රගුණ කළ පිරිස් බවට පත් වෙන්න ඕන. මනවින් ප්‍රායෝගිකත්වයේ දකින්න ඕන. විනීත වෙන්න ඕන, විසරද වෙන්න ඕන. බහුසෘත වෙන්න ඕන, ධර්මදර පිරිස් බවට පත් වෙන්න ඕන. අගතිගාමි වෙනවා කියලා කියන්නේ Taman කැමති වුණත් අකමැති වුණා. මේ මිහිපිට මූණ දෙන ස්වභාවයන් වලින් අගතිගාමී වීම තුල ලබන්නේම අපහසුතාවය. දුක වේදනාව. වර්තමාන සමාජයන් තුල අපි බොහෝ දුක් වේදනාවන්ට පත් වෙලා ඉන්නේ. ලෝකයේම දෙස බැලුවත් බොහෝ පිරිස් වේදනා අපහසුතාවයන්ට පත් වෙලා ඉන්නේ. ලෝක ස්වභාව අටක් ධර්මයේ තුල विद्यमान වෙනවා. එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. ඒවා යුගල හැටියටයි ප්‍රකාශ වන්නේ. තනි තනිව ගත්තොත් කාරණා අටක් හැටියට අපි දකිනවා. තනි වචනයකින් අපි හඳුන්වනවා අපට පළපුරුදු වචනය වන්නේ අෂ්ටලෝක ධර්මය. අපිට මනවින් හමු වෙනවා ලොකු විග්‍රහයක් අංගුත්තර නිකාය තුල. පඨම ලෝක ධම්ම සූත්‍රය තුල. ඒ අංගුත්තර නිකායේ පඨම ලෝක ධම්ම සූත්‍රය තුල අපි මුහුණ දෙන අෂ්ට ලෝක ධර්මයේ පිළිබඳ ලොකු විග්‍රහයක් කරනවා. ඒ විග්‍රහය තුල අපට අවධාරණය කරවෙන කාරණයක් තමයි කිසිම වෙලාවක අන්තගාමී නොවි අපේ මනස ආරක්ෂා කරගන්න නම් මෙදහත් බව ඇති කර ගැනීමේ අවශ්‍යතාවය. උපේක්ෂකව උපේක්ෂා සහගතව කටයුතු කිරීමේ ඇති වැදගත්කම. ඒත් අපට පෙනෙනවා ක්‍රියාත්මක වන බොහෝ චරිත තුලින් මෙදහත් බව පේන්නේ. ප්‍රශ්න වලට මුහුණ දෙන අවස්ථාවන් වල ඇති කරගත යුතු උපේක්ෂා ස්වභාවය පේන්නේ නෑ. ඒට හේතු වෙන්නේ මනස ආකුල වෙලා ව්‍යාකුල වෙලා. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කිලුටටපත් වෙලා. කිලුටටපත් වෙලා හිත නොමගට ගිය වෙලාවක තමයි වඩා වීරියවන්තව උපේක්ෂා සහගත බව මඳහත් බව ඇති කරගන්න අවශ්‍යම කරන්න පිළිවතුනි. අප දන්නවා අපි මේ ජීවත් වෙන මහා පෘථුවිය මේ මහා පොළව මහ පොළව අකම්පිතව කටයුතු කරන්නේ. මහ පොළව ස්වභාවයක් කොට ඕනම දෙයක් දරා ගන්නවා. අමිහිරි දේ මිහිරි දේ මම මහ පොළොවට එකතු වෙනකොට අමුතු මිහිරක් නා අමුතු සොම්නසක් එවනනම් අමුතු දුම්නසක් ඇති කර ගැනීමක් නොවේ තියෙන්නේ මිහිර හෝ අමිහිර හෝ මධ්‍යස්තව දරා සිටනවා පොළවේ කාර්ය තමයි ඒ සියල්ලක් දරාගෙන ඉන්න එක එදා සාරිපුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සමග ඇති වුණු සාකච්ඡාවේදී සාරිපුත්ත හාමුදුරන්ගේ උසස් ස්වභාවය ප්‍රකාශ කරන උපමාවක් පාවිච්චි කළා හරියට මම මේ මහ පොළොව වගේ එක එක අය විවිධ බොරු චෝදනා විවිධ දේ ප්‍රකාශ කළත් ඒ කිසිවක් මම දන්නේ නැහැ මම මේ සියල්ල මධ්‍යස්ථවයි හරියට මේ මහ පොළොව වගේ. එහෙනම් චෝදනා, නිନ୍ଦා, අපහාස හමුයි ඕනම කෙනෙක් කල්පනා කරන්න. මම මගේ ජීවිතේ මෙන්න මේ මහ පොළොව වගේ මිහිරි අමිහිරි සියල්ලක් දරාගෙන මධ්‍යස්තව කටයුතු කරනවා කියලා. පින්වතුනි යම් විටක එම හිතනකොට මේ ලෝක ධර්මතාවලින් ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං කම්පා නොවි ශෝක නොකොට වන්නේ ඒ වායේ නොඇලි වන්නේ බය නැතුව නිර්භයව කටයුතු කරනවා නම් ඒ කටයුතු කිරීමම තමයි පින්වතුනි අභිවෘද්ධිය එසේ කටයුතු කිරීමම තමයි උතුම් ඒ බව මනවින් පෙන්නනවා අපට හමු වෙන සංයුක්ත නිකායේ වටිනා සූත්‍රයක් ඒ සූත්‍රේ නම් කරලා තියෙන්නේ සප්ත ජටිල සූත්‍රය කියලා. ඒ සප්ත ජටිල සූත්‍රය තුල මනවින් පෙන්නනවා අප කටයුතු කළ යුතු නිවැරදි පිළිවෙල. පින්නතුනි ඕන තරම් අගතිගාමී අය ඉන්න පුළුවන්. අගතිගාමී බවට පත්වලා ක්‍රියාත්මක වෙලා ආවේගවලට යොමු වෙලා කටයුතු කළ හැකි අය ඉන්නවා. ඒබඳු සෑම අවස්ථාවකදීම අපේ හිතේ ඇති වෙලා තියෙන අගතීන් අඩු කරගන්න උත්සාහ කරන්න. විවිධ හේතුන් නිසා වන ඒ ප්‍රධානම දෙයක් තමයි අගතිය කියනකොට සතර අගතිය. චන්දා දෝසා බය මෝහා පෘථග්ජනයින් වේගවත්ව ඇලිලා යන්නේ මේවට. විවිධ මතවාද අනුව විවිධ අදහස් අනුව එක එක්කෙනා වැඩි කැමැත්තක් දක්වනවා. ඒක තමයි පෘථග්ජන ගතිය. ඡන්දේ නිසා. සමහරුන්ගේ හිත හරිම ආවේගාත්මකව, ජීසින් පිරিলা. සමහරු මෝහින් පිරিলা. සමහරු බය වෙලා. මේ අගති ගාමිත්වයන් නිසා බොහෝ අනතුරු විපත් සිද්ධ කරගන්න බව අපට බහුලව පේන කාලයක් මේ. එනිසා පුජ්‍යල පාරිශුද්ධිය අපි ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාම වඩාත් අවශ්‍යයි. නම් පාරිශුද්ධිය ඇති කරගන්න නම් අගතීන් ප්‍රතික්ෂේප කිරීම අනිවාර්යයි. මේ සඳහා අප හිතන්න ඕන කවර විදිහකටද අපි කටයුතු කරන්න ඕන? පළමු කොටම අපි අපේ පිරිසිදු බව හදාගන්න. නැත් තමන්ගේ පිරිසිදු බව. ඔය මජ්ක්‍ධිම නිකායේ සංඝාරව සූත්‍රය වටිනා මාර්ගෝපදේශයක් අපට සපයනවා. වන කයේ පිරිසිදු බව හදාගන්න හැටි. වචනේ පිරිසිදු බව හදාගන්න හැටි. මනසේ පිරිසිදු බව හදාගන්න හැටි. අපි කරන කටයුතු වල පිරිසිදු භාවය හදාගන්න හැටි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කටයුතු කරන්නෙකුට වනෝ යහපත්ව ජීවත් වීම කියන අංගය හඳුන්වනවා ආජීවය කියලා. ඒ යහපත් නම් ඒක සම්‍යක් ආජීවයක් වෙනවා. මේ සූත්‍ර මේව මූලාශ්‍ර මනමින් පෙන්눔 කරනවා යහපත් ජීවිතයක ඇති වටිනාකම. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඉඳලා සියලු භික්ෂූන් ඇතුළු කොට ඇති පිරිස් ආමන්ත්‍රණය කළා. පමා නොවි අප්‍රමාදීව කටයුතු කිරීමේ ඇති වටිනාකම කිව්වා. අප්‍රමාදීන සම්පාදයට අපට කිසිම විටක පමා වෙන්න වෙලාවක් නැහැ. එන පමා වුණොත් අපේ පරාජයතනයි පරාදීනත්වයතනයි. මෙලවටත් පරලවටත් දෙලොවටම පරාජය අත් වෙනවා. පමා වීම තුළ එහෙනම් අප්‍රමාදීව කටයුතු කිරීම ඇති වැදගත්කම අප්‍රමාදේන සම්පාදේත දිගනිකායි මහා පරිනිබ්බාන සූත්‍රයේ ලස්සනට කියනවා පමා නොවි කුසල් දහම් රැස් කරන්න අප්‍රමාදේන සම්පාදේත එහෙනම් මේ ජීවත් වෙන කෙටි කාලෙ විවිධ මත්වීම් වලට ලක් වෙන සමාජයක අනේ ජීවිත මදි, යොබ්බන මදි, ආෝග්‍ය මදි බොහෝමත් වෙලා. තනතුරු තානාන්තර ලැබෙනකොට, බලය ලැබෙනකොට විවිධ හේතුන් නිසා තමයි උන් හිටිතෙන් තේරෙන්නේ නැහැ. ඒ තරමටම මත්වීම වලින් ලක් වෙලා. ඒ වගේම කායික බලය, හපංකම්, දක්ෂකම් Tamange මතුවෙනකොට ඒවෙන් මත් වෙනව සමහරව. මට ලෙඩ දුක් නෑ මම නිරෝගී කියලා සමහරු මත් වෙනවා. මේ මත් වීම බරපතලයි. අපේ ජීවිත මත් වෙන්නේ දියුණුව, ධනය, බලය, තරුණකම, නිරෝගීකම මේවා හේතුවෙන් සමහරු මත් වෙනවා. මත් වුනහම Taman මොනවද කරන්න කියන එක Tamanටම තේරෙන්නේ නෑ. ඒ නිසා ජීවිතයේ තුල හැම විටකම හිතන්න මරණයක් සැඟවිලා තියෙන්නේ. එක් කොයි වෙලාවෙ හරි මතුවෙනවා. මේ යෞවන කම තුල සැඟවිලා තියෙනව මහලු කම. එහෙනම් මහලු කම කවදා හරි දවසක මතුවෙනවා. මේ ශරීරය තුල විවිධ ව්‍යාධීන් සැඟවිලා තියෙන්නේ. මේ නිරෝගී කම තුල විවිධ ලෙඩ දුක් රෝග පීඩා මතුවෙනවා අපට. මනම් මත් වෙන්න කාලයක් නෙවෙයි තියෙන්නේ. අපි මනමින් හඳුනා ගන්න ඕන නිරෝගීව ඉන්න කාලේ ශක්තිය තියෙන කාලේ හැකියාව තියෙන කාලේ නොපරදින්න අපරාජිතව ජීවිතය තුළ රැස් කළ යුතු වටිනා උදාහර කුසල ශක්තියින් හොඳට දියුණු පවුණු කරගන්න. එසා පරිත්‍යාග සීලීව කටයුතු කරන කෙනෙකුට හොඳම අවස්ථාවක් මේ. තමන්ගේ පරිත්‍යාගයේ දියුණු පවුණු කරන්න. කොහොමද කෙනෙක් පරිත්‍යාගශීලීව කටයුතු කරන්නේ. අපට බෝසත් චරිතයන් දෙස බැලුවහම සත්පුරුෂයා ක්‍රියාත්මක විය යුතු පිළිවෙල බෝධිසත්ව චරිතය තුළින් මනවින් කියපානවා. සා අපට වටිනා පිං ඇති මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවක. ඒ වගේම උතුම් බුද්ධෝත්පාද කාලයක අප ඉපදිලා ඉන්න වෙලාවක වෙනත් ආත්ම නොලබා පින් ඇති මිනිස්සෙකුම වෙලා ඉපදිලා ඉන්න කාලයක මනවින් හිතන්න කල්පනා කරන්න සත්පුරුෂ ගුණ මනවින් ඔබේ ජීවිතය තුළට එකතු කරගන්න. බෝසත් චරිතය ආදර්ශයක් බවට ගන්න. උසස් පහත් ભેද නොසලකා උදව් උපකාරය අවශ්‍ය තැනට පරෝපකාරීව කටයුතු කරන්න. කාටත් උදව් උපකාර අවශ්‍යම වෙලා තිබෙන කාලයක් වකවානුවා. ඒ නිසා පරිහානී ධර්මවලට නොඇලී නිහතමානීව අවංකව මනවින් කැප වෙලා කාගේ ප්‍රසාදයක් ලැබෙන ආකාරයට ඒ උදව්ව උපකාරය සිද්ධ කරන්න අපි නිහතමානී වෙමු ඒ තුල මතක් කළේ එදා දෙවිය අහපු ප්‍රශ්නය දුරබැහැර ඉන්න කෙනෙකුට මිත්‍රයෙක් වෙන්නේ කවුද? අප හිතමු ලෙඩෙක් අසනීපයක් ඇදිලා. එයාට රෝහලකට යා කියා ගන්න නොහැකි. ඇවිද ගන්න බෑ. අපහසුයි. බුදුහාරෝ පෙන්නනවා සත්ත්වෝ පවසතෝ මිත්තං. එයාට ඕන ප්‍රවාහන පහසුවක්. ඒ ප්‍රවාහන පහසුව වෙනුවෙන් බාධා තියෙද්දි අපහසුතා මැද්දේ කාට හරි අත්‍යවශ්‍යම සේවයක් වෙනුවෙන් අන්න තමන් තමන්ගේ සහාය පළ කරනවා යාන වාහන පහසුකම් සලස්වනවා අපහසු කාලයක දුෂ්කර අමාරු අවස්ථාවක දක්වන ඒ සහාය වඩාත් වටින උතුම් පරෝපකාරයක් සත්පුරුෂ ක්‍රියාකාරකමක් කිංසු මිත්තං සකේ ගරේ බලන්න gedara ජීවත් වෙන හොඳම මිතුරා මිතුරිය දෙමව්පියන් කියලා බුදුහාම පෙන්නනවා මාතා මිත්තං සකේ ගරේ දුෂ්කර කාල වකවාණු වලට මූණ දෙනකොට Tamanටවත් Tamanගේ ජීවිතාව ගත කරගන්න නොහැකියාවෙන් ඉන්න වෙලාවක අපි කොහොමද අපේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් යුතුයකම් කරන්න කියලා කෙනෙක් හිතන්න පුළුවන්. කල්පනා කරන්න පුළුවන්. හැබැයි කිසි විට අමතක කරන්න එපා. අම්මා තාත්තා නිසා තමයි අපි මේ විදිහට හරි ජීවත් වෙන්නේ. අපට හොඳ නරක ලැබුණේ, කියා දුන්නේ අපේ දෙමව්පියෝ. ಗುಣධම් ටික කියලා දුන්නේ අපේ දෙමව්පියෝ. ඒ නිසා අම්මා තාත්තා තමයි gedara ඉන්න හොඳම මිතුරා මිතුරිය. මොන දුෂ්කරකම් මොන අමාරුකම් තිබුණත් අම්මා තාත්තා වෙනුවෙන් කෙරෙන යුතුයකම අමතක කරන්න එපා. අද පින්වතුනි බොහෝ විට පේනවා සමාජයේ හැසිරෙන තරුණ දූ දරුවෝ බොහෝ විට කෝපාවිෂ්ඨව කටයුතු කරනවා. කටින් පිට වෙන වචන බල තරුණ ගෑනු දරුවන්ගේ පවා. කටින් පිට වෙන වචන මහා කටෝරයි. තව කෙනෙකුට තව කෙනෙක් අරබියා ආමන්ත්‍රණය කරද්දී පාවිච්චි කරන්නේ කැතම නරකම වචන. ඒ වෙලාවට දොස් කියන්නේ අම්මා තාත්තට. ඇයි අම්මා තාත්තා ගෙදරින් මේ දරුවෝ හරියට හැදුවේ නැත්තේ කියලා. මේ බොහෝ ලාබාල ළමා වියේ තරුණ වියේ ඉන්න දරුවන් අද අපට පේනවා නොමගට ගමන් කරමින් ඉන්නවා. නපුරු වෙමින් ඉන්නවා. දරුණු වෙමින් පවතිනවා. ඒවා අනාගතේ යහපත නෙවෙයි. අපට පේනවා රටක් හැටියට ඒවා බොහොම දරුණු විදියට ඉදිරියට බලපාවි. ඒ නිසා අම්මා තාත්තා gedara ඉන්න හොඳම මිතුරා මිතුරිය කාරුණිකව තමන්ගේ දරුවන් ගුණවත් කර ගැනීම වෙනුවෙන්ම සංසුන් කර ගැනීම වෙනුවෙන්ම දමනය කර ගැනීම වෙනුවෙන්ම අම්මා තාත්තා කල්පනා කළ යුතුයි ක්‍රියාත්මක විය යුතුයි නැත්නම් එහි දෝෂාරෝපණය කවදා හරි Tamanට මුණ පාන්න සිද්ධ වෙනවා. සාගෙදර ඉන්න හොඳම මිතුරා මිතුරිය තමන්ගේ ආදරණීය දෙමව්පියෝ ඒ වගේම පින්වත්නි මේ කාරණා අතරත පෙන්නනවා කටයුතු බහුල වේලාවක වන තමන්ට හමු වෙන හොඳම කෙනා සහායකයා කවුද? ඒ තමයි කල්යාණ මිතුරා. සා දුකට වේදනාවට පත් වෙලා ඉන්න වෙලාවක, කාර්ය බහුල වෙලාවක තනියෙන් ඒ වැඩ ටික කරගන්න බැරි වෙලාවක සත්පුරුෂයා හරියට උදව් කරනවා. හරියට උපකාර කරනවා. විවිධ විදිහේ දුක් කම් කටළු වලින් බේරෙන්න සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ කොච්චර උදව් කරනද උපකාර කරනවද? එසා කටයුතු බහුල වෙලාවක අපට ඉන්න හොඳම සහායකයා, හොඳම යාළුවා, කල්යාණ මිත්‍රයා. එක වෙලාවක විතරක් නෙවෙයි. මන්න නැවත නැවත පුනක් පුනක් එක කරදරයක් ඉවර වෙනකොට තව කරදරයක්. ඒ කරදරේ ඉවර වෙනකොට තව කරදරයක්. හැබැයි හොඳ යාළුවෙක්, හොඳ සත්පුරුෂයෙක් එක උදව්වක් කළා කියලා ඊළඟ උදව්ව අමතක කරන්නේ නැහැ. ඒ අවශ්‍යතාවයට අනුගතව නැවත නැවත නැවත නැවත උදව් කරන උපකාර කරනවා. ඒ වගේම පින්නතුනි තමන්ටම අවශ්‍ය කරන වටිනාම දේ තමයි තමන් කරගන්න උදාාර පින්කම. උදාාර වාසනාවන්ත වටිනාම දේ තමයි සයන් කතානි පුඤ්ඤානි තම් මිත්තං සම්පරායකන්ති එනම් පරලොවදී අපට පිහිට වෙන වටිනාම මිතුරා අපි කරගත් හොඳ ශක්තිය කුසල ශක්තිය උදාර පින්කම වටිනා උදාර කුසල ශක්තිය එනිසා ඒ කුසල ශක්තිය දියුණු පවුණු කර ගැනීම වෙනුවෙන් අප කැපවෙන්න ඕන එනිසා හොඳ දේ මේ භවයට පමණක් නෙවෙයි. හොඳ දේ සසර පුරාම අපේ පසුපස ගමන් කරනවා අපට යහපත ඇති කරවමින් අපට උදාහරත්වයක් අපේ ජීවිතවල ගොඩනගා ගනිමින්. ඒ නිසා මේ ජීවත් වෙන කෙටි කාලය තුල මනමින් අපේ වටිනාකම හඳුනාගෙන අප්‍රමාදීව ලෞතර බුදුරජාණන් වහන්සේගේ උපදේශයට අනුගතව වීරිය වඩන්න කටයුතු කරන්න. හන්දදානි වික්කවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත අවසාන වශයෙන් සියලු දෙනා ආමන්ත්‍රණය කරලා පෙන්눔 කළේ අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කර ගැනීමේ ඇති වටිනාකම එනිසා දුර්ලභා කන සම්පත්තිය සම්මේෂණ සම්පත්තිය කියන එක හරි දුර්ලභයි ඒ වාසනාවන්ත වටිනා උතුම් බව ලබා තිබෙන මේ වෙලාවේ මන ওই දුෂ්කර වූ කාලවලින් මිදිලා මන විමුක්තිය කරා ගමන් කරන්න යොමු වෙමින් කටයුතු කළ යුතුව පවතින වෙලාව. නිසා දුෂ්කර කියලා කියන්නේ පින්නතුනි මීටත් වඩා අමාරු දුෂ්කර අවදීන් තමයි අපි නරකට නොමගට වැටී සිටින කාලය. හොඳ නරක නොතේරෙන කාලය. තිරිසන් වල උපදිලා ඉන්න කාලය. තිරිසන් ආත්මවලත් අපි උපදිනවනේ. പ്രേත උත්පත්තිය ලැබලා ඉන්න කාලය ප්‍රේත ආත්මයේ පුදුන කොහොමද අපි යහපතට අපේ හිතක් නැඹුරු කරගන්නේ? ඒ වගේම බන අපේ සිත විතරක් තියෙන කය නැති සිත නැති කය පමණක් ඇති ලෝකවල උපදිලා ඉන්න කාලය. ඒ වගේම විවිධ ස්වභාවයන් නිසා අඥානව ඉන්න කාලය. බුදු කෙනෙක් ලෝකේ පහළ නොවි පවතින කාලය. ওই විදියට බලාගෙන ගියාම මහා දුෂ්කර කාල කොච්චර තියෙනවද? මිත්‍යා දෘෂ්ටිය පිහිටලා තියෙන කාල. තමන්ගේ හිත තුළ ඇති වෙන්නෙම මිත්‍යා දෘෂ්ටික ස්වභාවයන්. හොඳ නරක තේරුම් ගන්න බැරි වෙලා මෝඩ අඥාන වෙලා උපදිලා ඉන්න කාලය. ඒ සියල්ලට වඩා බුදూరు ලෝකේ පහළ නුමුණු කාලය. මේවා අතිශයින් දුෂ්කර කාලය. ඒ දුෂ්කර කාලයක ඉපදුනොත් අපිට මොනම දෙයක්වත් කරගන්න බෑ. එනිසා මේ භවයෙන් මේ සංසාර ගමනින් මිදෙන්නේ කොහොමද? ඒබඳු දුෂ්කරම කාලයක ඉපදුණා. ඒ අනුව දුෂ්කරකම් අපේ ජීවිතවල ඕන තරම් හමු වෙන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලකගේදීම මධ්‍යස්තව අන්තයට ගමන් නොකොට අවබෝධාත්මකව කටයුතු කරලා හිත හදාගෙන දුක් නිවාගෙන සසර ගමනින් මිදීම සඳහා උපන් කුසල් දියුණු කරගන්න. නූපන් කුසල් උපදවා ගන්න. ඒ වගේම උපන් අකුසල් දුරු කරන්න නූපන් අකුසල් නූපදවන්න. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්තව සීලය වඩමු. සමාධිය දියුණු කරගනිමු. මෙලවත් සැනසෙල්ලෙන් පිරේවා, පරලොව සුගතියෙන් පිරේවා, දිලව සැනසෙල්ලෙන් සියලු දුකින් අත මිදී ලබන පරම ශාන්ත උතුම් අමාමහා නිර්වාණ ධාතුව පිණසම මේ කුසල ශක්තියින් හේතුම වේවා වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමින් දෙවියන්ට පින් අනුමෝදන් කරවමු ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා තිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා තිරන් රක්ඛන්තු තං සදාති ධර්ම ශ්‍රවණය කිරීමෙන් සැමටම අමා මහ නිවන් සුවයම හේතු වාසනා වේවා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti